ඊළඟට අශෝක ජයසේ අශෝක ජයසේන වෛද්‍යතුමා තිරුවන් තිරුවන් සරණ අපේ හාමුදුරනේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 2011 7 වෙනි මාසේ අද වගේ මේ මේ වගේ මාසෙක ඔබ වහන්සේ මේ සූත්‍රයම දේශනා කරලා තියෙනවා මම එතකොටත් ඒ සූත්‍රය ඇහුවා දැනට අවුරුදු 10කට ඉස්සලා ස්වාමීන් වහන්සේ 2011 7 වෙනි මාසේ මේ සූත්‍රය දේශනා කරලා තියෙන මම හිතන්නේ ඒ දවස්වල මම වහන්සේට ප්‍රතිකාර කරා ඔබ වහන්සේගේ ඒත් මම හිතන්නේ කැස්ස හැදිලා ඔබතුමා හොයාගෙන ආවේ නේද? හරි ස්වාමීන් වහන්සේ. ඉතින් නෑ මම මේ මම වඩාත්ම කතා මේ මේ ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව දිගටම මම සහභාගී වෙනවා ස්වාමීන් වහන්සේ මේ මම අපි මම දැන් මේ ප්‍රායෝගිකව ධර්මයේ ඉන්න නිසා මට මගේ ප්‍රායෝගිකව කරුණු කීපයක් මම සඳහන් කරන්න කැමතියි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අර කතා කරා මේ කායේ කාය කය ගැන කතා කරපු එකේදී ස්වාමීන් වහන්සේ අපි මම ඉතින් සූත්‍ර පිටකය බොහොම පරිශීලනය කරන නිසා මට මේ කරුණු කීපයක් කියන්න අවසරයි අපේ හාමුදුරනේ මේ කාය කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය පහේ එක පොතේ ස්වාමීන් වහන්සේ කාය කාය. ඔව්. මේ කාය සූත්‍රයේදී බොහොම පැහැදිලිව පෙන්වලා දෙනවා ස්වාමීන් වහන්සේ මේ කායෝ කියන එක ක්‍රියාවලිය. චක්කු කාය රූප කායට පටිච්ච වෙනවා. රූප කාය පටිච්ච වුණාට පස්සේ විඥාන කාය හැදෙනවා. විඥාන කාය පටිච්ච වුණ ඊට පස්සේ පස්ස කාය හැදෙනවා. වේදනා කාය හැදෙනවා. තණ්හාය. අන්න එහෙම කායවල 36ක් ගැන. මේ කායවල 36ක් ගැන තමයි මෙතන මේ කාය කියලා කියන්නේ. ඒක තියෙන්නේ ස්වාමීන් වහන්සේ කාය කියන සූත්‍රය නෙවෙයි. ඉතින් ඒකම කියනවා මේ කාය කියන එක හැදෙන්නේ කොහොමද කායෝ ආහාරම් පටිච්ච තිත්තති ආහාර නිසායි මේ කාය හැදෙන්නේ මොන ආහාරද පංච නීවරණ ආහාර පංච නීවරණ ආහාර ඊළඟ ස්වාමීන් වහන්සේ තව සූත්‍රයක් තියෙනවා ඒක තියෙන්නේ පහේ එක පොතේ සමුදේ සූත්‍රය කියලා ඒ සමුදේ සූත්‍රය කියනවා ස්වාමීන් වහන්සේ ලස්සන්ට පෙන්වලා දෙනවා මේ සතිපට්ඨානං කියන ක්‍රියාවලිය සතිපට්ඨානයේදී මොකද වෙන්නේ ඒකෙදි එකක් වෙනවා ස්වාමීන් වහන්සේ සතිපට්ඨානයේදී මේ කායේ කාය ක්‍රියාවලියක් වෙනවා විඥානයක් හැදිලා ගමන් යන ක්‍රියාවලියක් වෙනවා ඒකෙදි දෙවණියක තමයි වේදනාවක් ඇති වෙනවා සම්පස්ස වේදනාවක් ඇති වෙනවා තුන්වෙනි එක තමයි රාග චිත්තය ද්වේෂ චිත්තය ඇති වෙනවා හතරවෙනි එක තමයි මනස කිලුට වෙනවා නීවරණයකින් ඔන්න ඔය කරුණු හතරක් තියෙනවා ඕක තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ සමුදේ සූත්‍රය කියන එකේ දැන් මෙතනදී පෙන්වන්න හදන්නේ ස්වාමීන් වහන්සේ මේ මේ කායේ කාය කියන ක්‍රියාවලියක් නිසා අපේ චිත්තයයි මනසයි දෙකම කිලිටු වෙනවා. ඒක නිසා තමයි කිව්වේ අර මනසාචේ පදුට්ඨේන කිව්වේ. මනසාචේ පදුට්ඨේන කිව්වේ මනසත් කිලිටු වෙනවා, චිත්තයත් කිලිටු වෙනවා, විඥානයත් කිලිටු වෙනවා. ඉතින් මනසාචේ පසන්නේන කරන ක්‍රමේ තමයි ඔය දැන් මේ කාය කාය අනුපස්සනාවේදී සහ චිත්තේ චිත්තානු අනුපස්සනාවේදී වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රායෝගිකව ධර්මයේ ඉන්න නිසා මම අර මම දැක්ක අපි මේ ડોක්ටර් අරුන්දති කතා කරා ඇත්ත වශයෙන්ම මේ මේ මේ ධර්මය අපි දිකට ඉන්නකොට ඇත්තටම අපිට තේරෙනවා මේ ධම්ම විජය සම්බොජ්ජංගේ වැඩෙනකොට ස්වාමීන් වහන්සේ මට ඊට වැඩිය අද ධර්මයේ අවබෝධ වෙනවා. ඉතින් ඒක මේ අන්න ඒක නිසා ස්වාමීන් වහන්සේ මම බොහොම සන්තෝෂයි ඔබ වහන්සේත් එක්ක මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙච්ච ලැබිච්ච එක ගැන මට අවශ්‍ය වුණේ ස්වාමීන් වහන්සේ මේ අර සූත්‍ර දෙක තුනකම තියෙනවා. තව එකක් තමයි ස්වාමීන් වහන්සේ ජජක්ක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඒකෙත් තියෙනවා අපේ හැඳුරුනේ මේ මේ කායේ කාය කාය 36ක් හැදෙන හැටි. ඒකෙදි කියන්නේත් මේ එකම ක්‍රියාවලියක් වෙනවා. මේ කාය. ඊළඟට ස්වාමීන් වහන්සේ තව එකක් තියෙනවා මේ ඔබ වහන්සේ දන්නවත් ඇති මේ කායानुපස්සනාවේ නවසියතික පබ්බේකේ අර මේ ශරීරයට කියන්නේ අපේ හැඳුරන්නේ ශරීරම් කියලා. ශරීරම් කියලා කියන්නේ. ඉතින් ඔය මම මේක බොහොම විශ්ලේෂණය කළ ස්වාමින් වහන්සේ මේවා කරාට පස්සේ තියෙනවා මේ පොතක් තියෙනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දැක්කද දන්නේ මාගදී ශබ්ද සංඥා ප්‍රකරණය කියලා එකක්. මාගදී ශබ්ද සංඥා අන්න ඒකේ බොහොම පැහැදිලිව තියෙන මේ කායේ කාය කියන්නේ ස්වාමින් වහන්සේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය කියන්නේ ඇත්තටම කිසි දෙයක් නෙවෙයි මේ පටිච්ච සම අවිජ්ජා මූල පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය. අවිජ්ජා මූල පටිච්ච සම්පන්න ක්‍රියාවලිය ගිහිල්ලා අනුශය හැදිනවා. උදාහරණ වශයෙන් කියනවා නම් අපි රාගසිතකට කැමැත්තෙන් බැඳුනොත් ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේත උපත්ති චක්කු විඥාන. අන්න ඒක තමයි රූපකාය චක්කුකාය රූපකායට පටිච්ච වෙනවා. ගිහිල්ලා විලා පස්සකාය හැදෙනවා. අන්න ඒ වගේමයි අපි හිතමු ද්වේෂයක් ආවා. අපිට කවුරු හරි බැන්නොතින්. ඒ බැන්නොතින් වෙන්නේ ශ්‍රෝතකාය ශබ්දකායට පටිච්ච වෙනවා. පටිච්ච වෙලා අර පටිච්ච සමුප්පාද අවිජ්ජා මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ ගිහිල්ලා අනුශය හැදිලා සමුදය හැදිලා ක්‍රියාව ගති ස්වභාවයක් වෙන එක තමයි මේකේ කියන්නේ ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම ඒ සමහර සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැන්වල මේ චෛතසික ක්‍රියාවලිය පවා කාය කියලා හඳුනනවා. දැන් අභිධර්මයේදී කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියනකොට සිතේ සැහැල්ලුව සහ කයේ කියන එක නෙමෙයි එතන කාය කියලා කියන්නේ චෛතසික කියන එක. එහෙම එක එක සූත්‍රවල අර්ථ දක්වලා තියෙන ආකාරය බුදුරජාණන් වහන්සේගේ දේශනාව පරයාය දේශනාවක්නේ. එතකොට දැන් අර එක් අවස්ථාවක උන්වහන්සේ වේදනාව සම්බන්ධව දැන් බහුවේදනීය සූත්‍රය දක්වනවා. සමහර තැනක වේදනා දෙකක් හැටියට දේශනා කරනවා. සමහර තැන්වල වේදනා පහක් හැටියට තුනක් හැටියට දේශනා කරනවා සමහර තැන්වල පහක් හැටියට දේශනා කරනවා සමහර තැන්වල හයක් හැටියට දේශනා කරනවා සමහර තැන්වල 18ක් හැටියට 36ක් හැටියට 108ක් හැටියටත් සමහර තැන්වල දේශනා කරනවා. ඉතින් ඒ වගේ එක් එක් සූත්‍රවල මේ කාය කියන වචනය විවිධ අර්ථවලින් දක්වලා තියෙනවා. දැන් අපි අද මේ කතා කරන්නේ ලෝණපල සූත්‍රය නිසා ලෝණපල සූත්‍රයේදී කාය භාවනා කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ මේ කායානුපස්සන සතිපට්ඨානෙ. ඒ කොටස තමයි දැන් අද අපි අවධානයට යොමු කරලා ඉතින් ඔබතුමා ගොඩක් වටිනවා. ඒ විවිධ සූත්‍රවල තියෙන කාරණාත් මතු කරපෙකට අවශ්‍ය කෙනෙකුට ඒවත් පරිශීලනය කරලා ඒගොල්ලන්ගේ දැනුම දියුණු කරගන්නට පුළුවන්. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට.